උතුම් දේ ලියවෝ ගෞරව සම්ප්‍රයුක්ත වෙති. එවන් දේ කියවෝ ලොව දිනන්නෝ වෙති. පෙරවදන ඉදිරිපත් කරන්නේ කරුණාරත්න අමරසිංහ. ඈත දුරක වන අරණක මේ නම සහිත ගොම් කතා පොතක් මට කියවන්නට ලැබුණා මෑතක. මේ කතාව රචනය කරලා තියෙන්නේ දීර්ඝ කාලයක් ග්‍රන්ථකරණයේ දිච්ච අපේ වර්තමාන ලේඛක පළතුරේ කුතහස්ත ලේඛකේ. ඔහුගේ කවි කතා අපි වරින් වර පෙරවදන වැඩසටහනින් හඳුන්වා දීලා තියෙනවා. ඔහුගේ පොත්පත් රාජේන්ද්‍ර ජයසුන්දර බණ්ඩාර ලේඛකයා. කහු මෙවන ලියලා තියෙන්නේ බෝම් කතාවක්. රාජේන්ද්‍ර හම්බෙච්ච වෙලාවල් වල මම අහලා තියෙනවා මේ මොනවද රාජේන්ද්‍ර මේ යෝම් කතා කියන්නේ. යෝම් කියන්නේ යෞවන කියන වචනේ අපි සිංහලට හදාගත්ත වචනේ යෝම් කියන එක. එතකොට මේ තරුණයන්ට වෙනම කතා જાතියක් අවශ්‍යද? ළමයින්ට වෙනම අවශ්‍යද? වැඩිහිටියන්ට වෙනම අවශ්‍යද? එහෙනම් වර්ග කිරීමක් කරන්න පුළුවන් කියන කාරණේ මට හම්බෙච්ච වෙලාවල රාජේන්ද්‍ර අපි සාකච්ඡා කරනවා. අද පෙරවදනට මම ආරාධනා කළා ගෙන්නවා ආදීන්දව ඔහුගේ මේ යෝන් කතා පොත ගැන සාකච්ඡා කරන්න ඒ නිසා අර මම පෞද්ගලිකව ඔහු එක්ක කතා කරපු දේවල් ඔබ වෙනුවෙන් මට ඔහුගෙන් අහලා එයින් ඔබට යම් කිසි ඥානාලෝකයක් ලබා දෙන්න පුළුවන් වෙයි. අපි සන්තෝෂ වෙනවා රාජේන්ද්‍ර පැමිණීම ගැන පෙරවදනට. දැන් ඔබ ඈත දුරක වන අරණක කියලා යෝන් නවකතා පොතක් ලියලා තියෙනවා. ඊට කලින් පොත් රාශියක් ලියලා තියෙනවා. අපි ඒව හඳුන්වලා දීලා තියෙනවා පෙරවදන වැඩසටහනේ. මෙන්න මේ කාරණේ අහලා මම කැමති ඔබත් එක්ක කතා කරන්න වෙන්නේ. වර්තමානයේ මට හම්බ වෙන මේ ආධුනික ලේඛකරු ප්‍රවීණ ලේඛකරු මේගොල්ලෝ කතා කරනකොට මට වැටහිලා තියෙනවා ඒගොල්ලෝ ධර්ම මතයන් ආධුනික ලේඛකෙක් එහෙම මතයක් දරුවක් සමාව දෙන්නත් පුළුවන්. වැඩි ඉතිලේකෙකුට ගන්න මතයක් ලේසියෙන්ම ලියන්න පුළුවන් කතා වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ළමා කතා. අනිත් එක තමයි යෝන් කතා. මේ කතාවේ නැත්තම් මේ ආකල්පේ මොකක් හරි තියනවාද මේ මේ වරදක්. එහෙම නැත්තම් ඒක එහෙම හිතන එක නිවැරදිද රාජෙන්ද්‍ර? සොෂියම මම ළමා කතා කීපයකුත් යොන් කතා දෙකුත් මම මේට පෙරලීලා දෙනවා. මෙහිදී මම හිතන්නේ ඒ මතය කෙරිය අපිට කියන්න බෑ මොකද ළමයන් කියන්නේ වෙනස් මානසික තත්ත්වයක සිටින පාඨකයන් සමග ඔවුන් අරමුණු කර ගන්නවා නම් වඩාත්ම ප්‍රවේශම් සහිත ඔවුන්ගේ මානසික සහ සිතුවිලි වලට ගැළපෙන ආකාරයේ නිර්මාණයක් තමයි ඉදිරිපත් කළ යුත්තේ. ඒ නිසා ඒක මම හිතන්නේ ඉතාමත්ම දුෂ්කර කාර්යයක් වීමේ තත්ත්වය තමයි තිබෙන්නේ. එතකොට දැන් අපි යෝන්නා කතාගෙන කතාව ආරම්භ කළොත් දැන් ඔබේ පොතේ සඳහන් කරලා තියෙනවා යෝන් කතාව කියලා. සමහර විට දැන් මේ කතාවේ චරිතය යෞවන චරිත වෙන්න පුළුවන්. දැන් මොකද මේ ඔබේ මේ ඈත දුරක වනාරණක තියෙන පොතේ මූලික අත්දැකීම මොකද්ද? ජීවන අත්දැකීම. කුඩා දරුවන් තිදෙනෙක් ඔවුන්ගේ ඥාති ගෙදරකට යන අනුරාධපුරයට ගිහිලා එහි සිට මූලික කතාවෙන් සයිකල් වලින් යන මේ චාරිකාව චාරිකාව කියනවා මේ හිල්පත්තු පැත්තට. ගිහිලා එහිදී ඔවුන් අතවශ්‍යම ලිඩකටිච්ච අලියෙක් බලන්න කියලා ගම්මානයක විල්පත්තු අතරමං වෙනවා. මෙහිදී උන්ට පාර හොයාගන්න බැරි වෙලා ඔවුන් නොයෙකුත් දුෂ්කරතාවයන්ට මුහුණ දීලා පස්සේ ත්‍රස්තවාදී කල්ලිවලට අහුවෙලා දඩයන් කරුවන්ට අහුවෙලා ඔවුන් සමග නොඑක ආකාරයේ ගැටුම් ඇති කරගෙන ඊටම සූක්ෂම විදිහට බුද්ධිය මෙහෙवला ඉවසීමේ යුක්තව ආයතර නොවුන් නැවතත් ඒ වනයෙන් එළියට එනවා. අනේ එළියට මේ කතාව තමයි මේ මේකෙන් මම මේ නිර්මාණය ඉදිරිපත් කළා තියෙන්නේ. ඔව් දැන් මේ කියවනකොට අපිට වැටහෙනවා ඔය දිගටම කුකුලා ඇති වෙන ආකාරයට තමයි මේ කතාව විකාශනය කරන්නේ. දැන් මේ කුහුල කියන ස්වභාවය ඒ ලක්ෂණය කොයිතරම් දුරට කතා වලදී නිර්මාණයකදී ප්‍රබන්ධයකදී කොච්චර වැදගත් වෙනවද? කුතුහලය. කුතුහලය. ඔව් ලේඛකෙක් හැටියට කොහොමද ඔබ ඒ සම්බන්ධයෙන් හිතන්නේ? මම බොහෝ වෙලාවට මගේ නිර්මාණවලදී මම කුතුහලය යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. මෙලොඩ්‍රැමික් වයි කියන ඒ தත්ත්වය මොකද ඒක තමයි පාඨකයාට මේක නොකොඩවා දිගටම කියා ගැනීමේ අවශ්‍යයක් ආශාවක් ඇති වෙන්නේ. ඒ නිසා ඒක අඳවා ගන්න සිද්ධමේ වශයෙන් ඊළඟ தත්ත්වය මොකක් වෙයිද කියන කුතුහලයේ පාඨකයාට ලබා දෙන තමයි මම හුඟක් වෙලාට මේ වගේ කතාවලදී උත්සාහ කරලා දෙන්නේ. මේදිත් ඒ ඒ විදිහට මම උපක්‍රමික යය යොදලා තියෙනවා. ඔව් දැන් ඇත්තටම කතාවකින් ගමන නෙමෙයි ඒ කුහුල කියන එක මේ මිනිසුන්ගේ තියෙන මේ මේ සහජ හැඟීමක් නේද? ඊළඟට වෙන්නේ මොකද? ඊළඟට වෙන්නේ මොකද කියන මේ දැනගැනීමේ ආසාව. ඒක ඇත්තටම සාහිත්‍යමය ප්‍රෝගයක් හැටියට අපිට නිර්මාණ කරන්නේදී උපයෝගී කරගන්න පුළුවන්. ඒක මම හිතන්නේ මේ ඒක නිර්මාණ කරන්නේදී වැදගත් අංගයක් හැටියටයි අපිට පිළිගන්න වෙන්නේ. නේද? ශිෂ්‍යම ළමා නිර්මාණය කරේ. ඔව්. දැන් වර්ග කිරීමක් කිරීම සඳහා නෙමෙයි මම මේ කියන්නේ. දැන් ළමා කතාවකයි ඔබ මේ ලියලා තියෙන මේ යෝන් පිළිස සම්බන්ධ කතාවකයි අතරේ යම් කිසි වෙනසක් අන්‍යෝන්‍ය වශයෙන් පවත්නා වෙනසක් එහෙම තියෙනවද? තියෙනවා නම් මොකද්ද වෙනස? ළමා කතාවකේ ලක්ෂණ මෙහෙමයි, යෝන් කතාවේ ලක්ෂණ මෙහෙමයි කියලා ඔබට යම්කිසි විවරණයක් කරන්න පුළුවන් රාජේන්ද්‍ර. අත් වශයෙන් වර්තමාන සිංහල සාහිත්‍ය තුළ අපි හඳුනන අලුතෙන් ශානර කියලා මේ මේ යෝන් ශානරේ ළමා ශානරේ වගේ වර්ග කිරීමක් සිදු වුණා. ඔව් ඒ වචනේ ඉංග්‍රීසි වචනයක්. ඔව් ජෙනරික් කෙනෙක් විශ්වාසින්. ඔව් ඒ වර්ගයක් ජාතියක් මේ ඒ කොටසක් ඒ වගේ අර්ථයක් තියෙන ඉංග්‍රීසි වචනයක්. දැන් ඒක අපි පාවිච්චි කරනවා ਵਿਚාරයේදී තියෙනවා ඒ සඳහා සිංහල වචන වල තියෙනවා. නමුත් ශානරය කියලා මෝස්තරයක් කරගෙන දිනවා ඒක පාවිච්චි කරන්නේ. නැත්තම් අපේ පෙරවදන අසන්නන්ට උනත් හිතේ මොකද්ද මේ ශානරය කියලා. ඒකයි මම ඒක ගැන පොඩ්ඩක් කතා කරේ කියනවා. ළමා චතු සිටුමමනියම අතසේ මේ වැඩි මේ වැඩි හිටි හෝ යවුන් හෝ ළමා වෙන්නේ නැහැ. මම දන්නවා දැන් හැරි පොටර් වගේ නවතාවක පැද්ද බොහොමයක්ම ඉන්නේ ළමා. යොවුන් වී අය. නමුත් ඒක ළමා කතාවක් වශයෙන් සැලකෙන්නේ නැහැ. ඒ වගේ මංගේ ලංකාවේ වුණත් අපි දැන් මේ යොවුන් කියලා වෙනම වර්ගයක් තිබුණාට ඒක පොදුවේ වැඩිහිටියන් දා අනිකටත් රසවිඳ පුළුවන් කතාවක් බවට පත් වෙනවා. ඒ වර්ගීකරණය ඒ තරම්ම යථාර්ථවත් නැහැ කියලා මට හිතෙන්නේ. ඔව් මම හිතන්නේ දැන් අපේ මේ පරිවි සාහිත්‍යයේ එහෙම වර්ග කිරීමක් තිබුණේ නැහැ. පොදුවේ සාහිත්‍ය පොතපත ලියුණා වයස් මට්ටම් අනුව ඒ ඒ වයස් මට්ටම් සඳහා ලියන සාහිත්‍යය කියලා එහෙම වෙන් කිරීමක් අපේ පැරණි සාහිත්‍යයේ දකින්න ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ මෑත නූතන සාහිත්‍යයේදී ඉස්සෙල්ලම ඔය ගැටවල වයසේ ළමින්ගේ අත්දැකීම් පිළිබිඹු කරන කතාවක් ලියුණා නම් මගේ මතක හැටියට පළමුම කතාව තමයි මාටින් ක්‍රිමසිංහන්ගේ මනුදුව. හැබැයි ඔහු උනත් මේක හැඳුන්වන්නේ නැහැ යෝන්නා කතාවක් හැටියට. ඔහු ගමේ මේ ගැටවල ළමයින්ගේ අත්දැකීම් සහිත කතාවක් ගොඩනගලා මනෝල් දුව නමින් මේ ප්‍රකාශයටපත් කරා. වරද කිරීමක් කළේ නැහැ. දැන් ඒ කතාව ගැටවල වයසට අඩු වයසේ ඉන්න පොතපත කියවන්න භාෂාව දන්න ළමයෙකුට උනත් ඒකෙන් ආස්වාදයෙන් ලබන්න පුළුවන්. යෝන් කෙනෙකුට උනත් පුළුවන්. වැඩිහිටි කෙනෙකුට උනත් පුළුවන්. මේක මේ යෝන් කතාව කියන වැඩිහිටිව මදුළු කියවා ඉඳලා නැහැනේ. එතකොට දැන් මේ සම්බන්ධයෙන් පළවෙනියෙන්ම ලේවිච්ච කතාව මදුළු දුව නමුත් නාමකරණයක් තිබුණේ නැහැ එහෙම. මෑතක තමයි ඕක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් දිගටම මේක ගිහිල්ලා ඒක තව තහවුරු වුණා. සාහිත්‍ය සම්මාන පිරිනමන වැඩපිළිවෙල ආරම්භ වුණාට පස්සේ ඒගොල්ලෝ තමයි වෙන් කළේ යොමු සාහිත්‍යයල වෙන් කළා ඒවට සම්මාන දෙන්න පටන් ගත්තා. ඊට පස්සේ දැන් දිගටම යොමු සාහිත්‍ය ලියනවා. ඕක තමයි <laughs> මේකේ තුලමුල. කොහොම හරි ඔබ මේ පොත ලියනකොට රාජේන්ද්‍ර ඔබ කොහොමද මේ මේ ළමයින්ගේ හැසිරීම් තුලින් ඔවුන්ගේ සිතුම් පැතුම් දැක්කේ? අන්න ඒ නිර්මාණකරණයේදී ඒ පරිකල්පනය ඒ නිර්මාණ ක්‍රියාවලිය අන්න ඒක ගැන යමක් කිව්වොත් මම හිතන්නේ ප්‍රයෝජනවත් වෙයි අපේ අංකුර ලේඛකයන්ට. අපරසම ඉතිස්සර මම කියුවේ මම මේ කෘතියට පාදක කරගත්ත ප්‍රදේශය සම්බන්ධ මට හොඳ විශිෂ්ට අත්දැකීම් ගොඩක් තියෙනවා. මේක කාටවත් ලැබෙන්නේ නැතු ලැබම දුර්ලභ ගානේ අත්දැකීම්. මොකද මගේ බලම රැකියාව මම කළේ මන්නාරම් ප්‍රදේශයේ කොණ්ඩච්ච කියන කයු අතිවායක සේවකරේ. ඒකට යන්න ඕනේ මුරුන්කන කියලා දුම්රිය ස්ථානයේ බර දකුණු පැත්තට ඇවිල්ලා විල්පත්තු මායිමේ තමයි තියෙන්නේ. ඒ රාත්‍රියේ දුම්රිය ගමන් ඒ විල්පත්තු ආසිත අධ්‍යක්ෂින් මට ගොඩක් තියෙනවා. ඉතින් මට මේ අධ්‍යක්ෂින් පිට කොහොම හරි නිර්මාණකරණයකින් දෙන්න ඕන වුණා. ඊයේ ඉඳලම ළමා චරිතුණක් හොදාගත්තේ ඒ අතරමංගෙම තුල තාන්ත්‍රිමාලේ පුණ්‍ය භූමියට පිටපත්වට ගිහිල්ලා ඒදී අතරමංගෙම තියෙන. ඒදී මම ඔවුන්ට ප්‍රශ්නෙම මේ කිසියම් අකරතැබ්බයකදී මුහුණ දෙන ආකාරය යොසීමේ ගුණාංගය උපක්‍රමශීලීව අන්තරකින් ගැලවෙන ආකාරය ඒ සියල්ලත් මේකේ තියෙනවා. ඊට අමතරව මම මෙහිදී හම්බෙන වැඩිහිටි චරිත මගින් ඔවුන්ට ප්‍රදේශීය පිළිබඳ භූගෝලීය ඓතිහාසික තොරතුරු දැනුවත් කිරීම සිදු කරලා තියෙනවා. ඒ අතර මේ කතාවත් සියල්ල මැද්දේ කුතුහලයේ සහිත අවසානයේ දක්වා කතාව ගලාගෙන යවත් මම නිර්මාණය ඉදිරිපත් කරන්න උත්සාහ කළා. දැන් මේ කතාව ලිවීමේදී රාජේන්ද්‍ර ඔබ ඔබ සිංහල ජීවිතේ වුණ කතාව හුඟක් කියවලා ඇති ඉංග්‍රීසි ජීවිතේ වත් කියවලා ඇති දැන් සිංහල යෝන් කතා කොහොම වුණත් දැන් බටහිර ලියවිච්ච යෝන් සාහිත්‍ය කෘති ගැන ඔබ කොහොමද හිතන්නේ ඔබට යම්කිසි එවෙන් බලපෑමක් සිද්ධ වෙලා තියෙනවද එහෙම බලපෑමක් අවශ්‍යද එහෙම නැතුව ඔබට ස්වාධීනව යෝන් කතා ලියන්න බැයිද අන්න ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස් දැන් බටහිර කතාවලත් ඇසෙන් නම් අපේ රාජ්‍ය කිපින්ගේ ජංගල් බුක් වගේ පොතකත් ඒ ළමා චරිතයක් වනාන්තරයේ සිද්ධ සිද්ධිය තියෙන දැන් වර්තමානයේ එන කතා බොහොමයක්ම ඔය ෆේමස් ෆයිව් වගේ බ්‍රිටන්ගේ කොත්වල තියෙන ළමා චරිත කීපයක් ඇඩ්වෙන්චරස් මේ මේ අභියෝගවලට මුහුණ දෙන ආකාරය වික්‍රම වික්‍රම වික්‍රමාන්විත ක්‍රියා සම්බන්ධ වෙදී ඒවත් මට යම් කිසි බලයක් කරා ඊට පස්සේ ඊට අමතරව වනගත ළමුව දොන් පීටර් පියතුමාගේ පත ළමයින්ගේ කැලේ ගිය ජාතියක් වෙන කුරුසේන පොන්සර් මහත්තයාගේ මම හිතන්නේ මේ හා සම්බන්ධ දරුවෝ මොළදෙන අභියෝගයන් දුෂ්කර ප්‍රදේශවල තියෙනවා ඒ සියල්ලම අඩුවෙලි වශයෙන් මට බලපාන්න නැති කොහොමත් මට අර මගේම අත්දැකීම් ගොඩක් උඩ තමයි මේක පාදක කරලා තියෙන්නේ රාත්‍රී තුම්බේ ගමන මන්නාරම ඊට පස්සේ වෙල්පත් අපි ආදි ප්‍රදේශයේ වනගත සත්තු වැව් විල්ලුවේ ඔය සියල්ල මෙතන මම කතාව ගලා යන සැලකුවේ ආභාෂයත් පදාන් කරගන්න. ඔව් මම හිතන්නේ මේ ඔබේ අත්දැකීම් ගැන කිව්ව එක වැදගත්. දැන් මේක ඔබගේ ප්‍රත්‍යක්ෂ අත්දැකීම්. ඔබම විඳලා ලැබපු අත්දැකීම් ඇහෙන්න කළා අකින් අතගාලා ඒ සියල්ලම බොරුවක් නෙමෙයි. කොහෙන්වත් මේ මේ අහගත්ත එකක් නෙමෙයි. ඔබම විඳේව ඔබ දැකේව. දැන් අන්න ඒ වගේ ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් පාදක කරගෙන ලියන පොතක් නැත්නම් කතාවක් නායකගෙන ණයට අරගෙන ලියන අත්දැකීම් පාදක කරගෙන ලියන කතාවක වෙනසක් තියෙයිද නැත්නම් එහෙම වෙනසක් නොවෙන්න Tamange ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් නැතුව වුණත් වෙනත් අත්දැකීමක් ණයට අරගෙන වුණත් ප්‍රබල කතාවක් ලියන්න බැයිද ඒ සම්බන්ධයෙන් නිර්මාණ කරුවෙක් හැටියට ලේඛකයෙක් නිර්මාණ කරුවෙකුට මම හිතන්නේ ඒ වගේ දෙයක් ලියනවා. නමුත් හුඟක් කලාවට විශ්වසනීයත්වය අඩුවීමක් තියෙනවා. මොකද සමහරට කාල දෝෂ, වෙනත් භූගෝලීය දෝෂ, නාම දෝෂ වගේ දෝෂයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්ව ගන්න. මේ වගේ ප්‍රත්‍යක්ෂ අධ්‍යයනයකින් පරිණාම වුණා කිසිමකට අභියෝග කරන හැකියාකාරී පවතින தත්ත්වය මත තමයි නිර්මාණය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකයි මම හිතන්නේ තියෙනත් පොඩි වෙනසක් තියෙනවා. දැන් ඔබෙන් කියවන හොඳ වචනයක්. විශ්වසනීයත්වය ඒ විශ්වසනීයත්වය මම හිතන්නේ මේ උන් කතාව විතරක් නෙමෙයි ඕනම නිර්මාණ කෘතියකට කාව්‍යයකට හරි නාට්‍යයකට හරි නවකතාවකට හරි ඕනම කෘතියකට ඒ විශ්වසනීයත්වය කියන ලක්ෂණය මම හිතන්නේ අත්‍යවශ්‍යයි නේ. එහෙම නැත්නම් අපිට ඒකට බද්ධ වෙන්න බෑ. බද්ධ වෙන්න බෑනේ. එතකොට ඒ විශ්වසනීයත්වයේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරුවොත් හොඳයි නිර්මාණකරුවෙක් හැටියට. හරිද මෙහෙම එක්කුත් වෙන වර්තමානයේ විශ්ව ළමා කෘතින් විශේෂයෙන් මම ඉස්සරහන් කරපු හැරි පොටර් වගේවා තියෙන්නේ මේ මායාමය ඉන්ද්‍රජාලික කතන්දර තියෙන්නේ. ඒවා හුදෙක් හුදු නිර්මාණ විතරයි. නමුත් මම හිතන්නේ ළමාව වෙනත් නිර්මාණයකදී ඒ ඒ සිදුවීම සිදුවේ හැකියයි කියන විශේෂණියත්වය ඇති වුනහම පාඨකයාට ඒ කෘතිය කෙරෙහි අත්වශයෙන්ම අතිශය බද්ධ වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා රස විඳීමේදී මම හිතන්නේ අර ආගන්තුක භවකින් තොර වෙනවා. ඒතර Tamanට මේ මෙහෙමත සිදුවෙච්ච අපේම ධර්මයේතරම සිදුවෙච්ච දෙයක් කියන විශ්වණියත් තුළ පාඩක ආකර්ෂණය වැඩි වෙනවා. එහෙමයි මට හිතෙන්නේ. දැන් ඔබ මායාව මායාව කියන එකක් සාමාන්‍ය අපි මේ මිත්‍යාවක් හැටියටනේ මේ බොහෝ විට සැලකන්නේ. නමුත් ඒ මායාව කියන ලක්ෂණය අපිට කතාවකට ඇතුල් කරලා ඒක විශ්වසනීය විදිහට නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්න බැරි ගමකුත් නැහැ. දැන් එහෙම අපිට දකින්නට ලැබෙනවා එහෙම කළ අවස්ථා සුරංගනා කතාවල. මොකද අපි හොඳටම දන්නවා මේවා සුරංගන කතා කියලා දන්නවා නම් ඒ කතාව තුල අපිට ඒක පිළිගැනෙනවා. ඒක අපිට මේ විශ්වාස කරන්න තරම් අපි ඒකට බද්ධ වෙනවා. ඉතින් නිර්මාණකරණයේදී අර ප්‍රත්‍යක්ෂ අත්දැකීම් වුණත් එහෙම වඩා ලේසියෙන් අපිට ඒක විශ්වසනීයත්වය ඇති කරන්න පුළුවන්. නමුත් මායා ස්වરૂපේ එකක් වුණත් අපිට විශ්වසනීය විදිහට නිර්මාණ කරුණු ඉදිරිපත් කරන්න බැරි කමක් නැහැ. ඒක නේ මොකද හිතන්නේ? ඒකත් නෑ. එතන මේ මායාමය දෙයක් වුණත් දැස්වසෙන් ඒක තමයි මානසික අත්දැකීම මත තමයි ගොඩනගන්නේ. මේ මායාවරුන් මේ විද්‍යාකරුවන් හෝ යන්ත්‍රජාලිකයන් මිනිසුන් වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් අපේ අත්දැකීම් එක්ක ගොනු වෙලා තමයි ඉදිරිපත් වෙන්නේ. ඒකයි දැන් ඇලිස් ඉන් වන්ඩර්ලන්ඩ් වගේ පොතක වුණත් කිප්ලින්ගේ ජංගල් බුක් වගේ වුණත් ඒවත් අර සත්තු කතා කිරීම වගේ දේවල් තිබ්බද ඒ ඒ තුල තියෙන මිනිස් ජීවිත මිනිස් චරිත අන්න ඒ ඒ සමීපතාවය ඒ මම හිතන්නේ වැදලා තියෙනවා කියලා. ඔව් දැන් අපේ පැරණි සංස්කෘත සාහිත්‍ය ගත්තාම පංචකම් සත්තු ඉන්නවනේ හැබැයි සත්තු කතා කරනවා සත්තු හැසිරෙනවා ඒක කවුරුත් අපි මේ <laughs> අපි දන්නවා සත්තු කතා කරන්නේ නැහැ කියන. නමුත් ඒ කතාව තුල ඒක විශ්වසනීයයි. විශ්වසනීයයි. එතකොට දැන් අනිත් තව වැදගත් කාරණයක් තියෙනවා අපිට කතා කරන්න මේ සම්බන්ධයෙන්. දැන් ඔබ මේ අත්දැකීම් භාෂාවෙන්නේ ඉදිරිපත් කරන්නේ. භාෂාවෙන් තොර ඉදිරිපත් කරන විදිහක් නැහැනේ. දැන් භාෂා භාවිතය. දැන් ළමා කෘතියක භාෂා භාවිතයයි. යෝන් කෘතියක භාෂා භාවිතයයි. එහෙම නැත්නම් වැඩිහිටි කෘතියක භාෂා භාවිතයයි. සමාන වෙන්න තමයි නේද? ඒ භාෂා භාවිතය ගැන මොකද හිතන්නේ රාජේ? මොකක් අද ප්‍රවණතාවයක් තියෙනවා නිකන් ළමා කුටියටපත් කරන්නේ කතර භාෂාවෙන්. වා ගියා කෑවා බිවා අනේ ඒ වශයෙන් බලනවා. නමුත් මේ කුටියට මම ටිකක් ඊට වඩා වියත් ආකාරයෙන් ළමයින්ද ඒක වියත් පාක්‍ය රටාවක තුලින් නිර්මාණක පසුලේ රසවිඳීමේ අවස්ථාව ලබා ගැනීම සඳහා මම යොදාගත්තේ ටිකක් අර වාගේ කතන භාෂාවෙන් බැරිටි වියත් භාෂාව. දැන් මේ වියත් භාෂාව කියලා ඔබ අදහස් කරන්නේ මම හිතන්නේ මේ යාකරණාන් කියන භාෂාවක් කියන එක. මොකද දැන් අර ඔබ කලින් සඳහන් කළා වගේ වැඩි දෙනෙක් දැන් ළමයින්ට ලියන පොත්වල භාෂාවදී පාවිච්චි කරන්නේ උක්තාඛ්‍යාත ඒ අයිති වාක්‍ය නෙමෙයි භවනාවක් ක්‍රියාසහිතව වාගේ කෑවේ බීවේ එහෙම නැතුව කෑවා බීවා කියලා භවනාවක් ක්‍රියා භාවිත කරන්නේ ආඛ්‍යාත භාවිත කරන්නේ නැතුව. නමුත් අනිත් තැන් වල ව්‍යාකරණානුකූලව භාෂාව යොදනවා. ඒ ක්‍රියාපදවල විතරයි වෙනස තියෙන්නේ. දැන් ඔබ සම්මත ග්‍රන්ථාගත ව්‍යාකරණ විදිහට තමයි උක්තාකයට උක්තාකයට සහිතව ලියලා දෙන්නේ. ඒක කිසි මේ ආඩුවක් නැහැ තමන්ගේ කතාවේ අත්දැකීම කියන්නේ. මම බලාපොරොත්තු වෙන්නේ ඔබෙන් දැන් ඒ වාක්‍ය කෙනා මේ කරන ක්‍රමයේනේ දැන් බස යොදනකොට වදන් නිදුන් යොදනකොට ඒවා හැංගීම් කියන්නේ නේදන්නේ හැංගීම් ප්‍රකාශ කරන්නේ භාෂාව අපි ව්‍යවහාර කරන්නේ අන්න ඒ කාර්යයේදී භාෂාවේ ධ්වනිය නැත්තම් හැංගීම් ධනමන ස්වභාවය ගැන කල්පනා කරනකොට මේ වගේ කතාවක භාෂා භාවිතය කොහොමද වෙන්න ඕනේ? ඊළඟට පාඨකයෝ යෝන් නායනන් වොන් ආකර්ෂණය කරන්න මේ භාෂාවේ ව්‍යංජන ශක්තිය උද්දීපන වෙන ආකාරයෙන් නිර්මාණය කිරීම තමයි වඩා සුසුමම කියන්නේ පියොන් උත්සාහ කරන මම දන්නේ කොටින්දර සාර්ථකද කියලා ඒක. ඒ කියන්නේ ඒක වාර්තා භාෂාවක් නෙමෙයි. ඊට වැඩි දැන් මේ මේ සංවාදත් ඇති නෙමෙයි දෙවස් සංවාද වෙනමයි ආඛ්‍යානයේ කතන්දරේ කීම එතකොට මේ කතන්දරේ කීමේදී අපිට විස්තර කරන්න වෙනවා ඒගොල්ලෝ පත්වලා ඉන්නේ යම් කිසි බිහිසුණු අවස්ථාවක්. එහෙම නැත්නම් ශෝකාකුල අවස්ථාවක්. නැත්නම් උද්වේගකර අවස්ථාවක්. ඒ වෙලේදී අපිට භාෂාවේ අර සඳහන් කරන ව්‍යංජන ශක්තිය අපිට උද්ගත කරගන්න. ඔව් මතු කරලා යොදන්න වෙනවා. අනික් කාරණේ මම කැමති දැනගන්න යෝන් කතාවක අපි දැන් මේ දැන් ඔබගේ ප්‍රත්‍යක්ෂ අත්දැකීම් පහද කරගෙන මේක ලියලා තියෙන්නේ. දැන් මේ වගේ කතාවක් ලියන්නේ ඇයි? කියන ප්‍රශ්නේ අපි නගන්න ඕනේ නැද්ද? නැගිය යුතු නැද්ද? නිකම්ම අත්දැකීමක් අපි මේ විස්තර කරලා විනෝදාස්වාදයක් ලබා දෙනවා. පමණයි. මොකද ඒ ගැන හිතන්නේ? ඒක අරමුණ එකක් මගේ පෞද්ගලික අත්දැකීම මාරි විශිෂ්ටයි මට හිතෙන අනික් අයට මේ ලංකාවේ බොහෝ දෙනෙකුට ඒක ලබන්න බෑ. ඒක ඒක මට පොදු අත්දැකීමක් බවට පත් කරන අභිලාෂය තිබුණා. ඒ නිසා මම නවකතාවක් වගේ දෙයක්කට වඩා මම හිතුවා මේ මේ පරිසරය විල්පත්ති තියෙන ඒ වනගත පරිසරය තුළ සත්තු අලියතුන් ඇතුලේ තියෙන ඒ පරිසරය කියන්නේ මට හොඳම මේ ක්‍රමවේදය තමයි මේ යෝන් දරුවෝ ටිකක් අතරමං කරලා යෝන් මාර්ගයෙන් මේ මේ කීම තමයි මට අවශ්‍ය වුණේ. ඒ ඒක මම ඒ ලැබු පද්ධතියේ 1970 දශකයේ මම දැන් ඒවත් වෙනස් වෙලා ඇති අනික් අයට දීමේ පොදු අත්දැකීම බවට පත් කිරීමේ වුණාකුත් මට තිබුණා. ඔව් දැන් ඒ ඇරෙන්නේ දැන් අපි කවියක් ලියුමත් නව කතාවක් ලියුමත් කෙටි කතාවක් ලියුමත් මේ බඳු ළමා කතා හරි යෝන් කතා හරි ඒ වගේ කතා ලියුවන් ලේඛකයාගේ යම්කිසි උදාහරණ අරන් උදාහරණ පරමාර්ථයක් තිබිය යුතුද? එහෙම නැත්නම් ඒක එච්චර වැදගත් දෙයක් නෙමෙයිද? ඒ කියන්නේ මේ ආදර්ශයක් දෙන්න, උපදේශයක් දෙන්න එහෙම එකක් අවශ්‍යද? මොකද ඒ සම්බන්ධයෙන් ඔබ හිතන්නේ? මම හිතන්නේ මූලික මේ රසය තමයි වැදගත් වෙන්නේ ඊට අමතරව පාඨකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා යමින් ප්‍රඥා සම්පන්න පුජ්‍යලයක් බවට යොමු කිරීමේ කිසියම් අභිලාෂයකුත් මේ ග්‍රන්ථකරණය තුළදී කර්තෘ විසින් දැරිය යුතු කියලා මම හිතනවා. ඒක මම හිතන්නේ මේ එහෙම නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මේ කියවුවට පස්සේ මොකද්ද මට ලැබෙච්ච මේ ප්‍රතිලාභේ. ඒ කියන්නේ ඥානමය එහෙම නැත්තම් භාවමය ප්‍රතිලාභේ මොකද්ද කියලා. දැන් නිකම්ම අපි කතාවක් කියන්නේ විනෝදාස්වාදය ලැබීම සඳහාමද? ඒවා බොහෝ විට ਵਿਚාර කරන ප්‍රශ්න නේද? කොහොම වුණත් යෝන් කතාවකදී වුන් යෝන් කතාව පමණ නෙමෙයි අනිත් වෙනත් කතාවකදී වුණත් නිර්මාණයකදී අපි පොතක් කියමුකෝ නව කතාවක්. ඒක නව කතාව කියවන්න ඉස්සෙල්ලා හිටපු පාඨකයමද ඒක කියවුවට පස්සේ සිටියුත්තේ. එහෙම නැත්නම් අර පොත කියවීම ආරම්භ කරපු පාඨකයා ඒ කියවලා යොරුනාට පස්සේ ඔහු ඊට වැඩි ඉහළ මට්ටමකට යා යුතුද යනවාද යන්නේ යුතුද මොකද ඒක දැන් එහෙම වෙන්න ඕන මොකද මේක මේ යම්කිසි පාඨකයාට මේ රසවත් කතාවක් කියන පමණක් නෙමෙයි එහාට ගිය ඥානනය වීමක් අපි සිදු කරන්න ඕනේ. ඒ නිසා අපි එහිදී ඔවුන්ගේ ඒ කතාව ඇසුරෙන් යම්කිසි දෙයක් කියවීම අවසානයේදී ලබා ගැනීමට අපි කිසියම් දෙයක් ඥානය කිරීමක් සිදු කළ යුතුයි කියලා මම හිතනවා. ඔව් මම හිතන්නේ මේ ඈත දුරක වනාලනක කියන යොන් කතාව රාජේන්ද්‍ර ජයසුන්දර බණ්ඩාර ලේඛකයාගේ මුල් කරගෙන තමයි අපි මේ පෙරවසන සාකච්ඡාව පටන් ගත්තේ. මම හිතන්නේ ඔබට හුඟක් රාජේන්ද්‍රගෙන් එළියක් වෙන්නේ නැති සිවුම් ආකාරයේ නව කතා ගැනත් විශේෂයෙන් යොවුන් නව කතා ගැන යොවුනා කතා ලිවීමේදී භාෂාව උපයෝගී කර ගැනීම සම්බන්ධයෙන් උතේ භාෂාවේ තියෙන ගුණ ශක්තිය ව්‍යංජන ශක්තිය මොකක්ද කියන එක. ඒක සම්බන්ධයෙන් මෙන්න අපි ලේඛකයාගේ පරමාර්ථය යොවුන් කතාව කෝ වෙනත් කතාවක් ලියනකොට කෙමඟු වේදුද මේ සම්බන්ධ මොකක් කරුණු මම හිතන්නේ ඔබට වටහා ගන්න පුළුවන් වෙන්නේ නැති අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා රාජේන්ද්‍ර ජයසුන් බණ්ඩාර ලේඛකයාට වෙලවදන්ට ඇවිල්ලා අපේ පෙරවදන අසන්නන්ගේ දැනුම අත්දැකීම පුළුල් කරන්න උන්ට නැණේයක් දෙන්න උත්සාහ කිරීම ගැන ඔබ අතින් තව තවත් වටිනා කෘති බිහිවේවා කියලා අනාගතේ ප්‍රාර්ථනා කරන රාජේන්ද්‍ර අද අපි ඈත දුරක වනාරණක රාජේන්ද්‍ර ජයසුන්දර බණ්ඩාරයන්ගේ අයුණාව කතාව තමයි ඔබට හඳුනා දුන්නේ බොහොම ස්තුතියි මම මේ සාකච්ඡාවට කැඳවීම සඳහා වෙන වදන ඉදිරිපත් කළ මම කරුණාරත් නාමරසන. අතිගත දෙලේ ඉඳුමි උපමාලිකා. ඒ වගේම මාර්ෂල් ආර්ට් නාන්දිගේ නිෂ්පාදනය.